සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තක්ෂ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තක්ෂ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුබ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත සංඥා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා ආනාපාන සතිති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි ඉතින් අද පින්නතුල්ලා ගිරිමානන්ද සූත්‍රය ඇතුළෙන් මේ දේශනාව සිද්ධ කළොත් හොඳයි කියන එක මතක් කරලා තියෙනවා. පින්නතුනේ ගිරිමානන්ද සූත්‍රය අපේ බොහෝ දෙනෙක් ඉතාම ආශාවෙන් ඕනෑකමින් ශ්‍රවණය කරන උතුම් දේශනාවක් පිරිත් පොතේ පවා ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙනවා. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ අසනීප වෙච්ච වෙලාවේ අනද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරාම උන්වහන්සේ මේ දස සංඥාවන් අනද මාහිමියන් වහන්සේට ඉගෙනුවා. මේ දස සංඥාවන් ශ්‍රවණය කරන්නට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට අවස්ථාව ලබා දුන්නට පස්සේ උන්වහන්සේ ගිලන් භාවයෙන් රෝගී තත්ත්වයෙන් අත මිදුණා කියලා ධර්මයේ විශේෂයෙන් සඳහන් වෙනවා. ඉතින් අපි අද මේ දස සංඥාවන් අතුරෙන් කාලයේ පමණින් මේ සංඥාවන් ටිකක් පැහැදිලි කරන්නට විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. පින්නතුනි මෙතන සංඥා 10ක් සඳහන් වෙනවා. අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, නිරෝධ විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනවිරත සංඥා, සබ්බ සංකාරයේ අනිත්‍ය සංඥා, ආනාපාන සති. ඒකත් සංඥාවක්. ඒක මෙන්න මේ සංඥා 10 පිළිබඳව තමයි මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම උගන්වන්නේ. එහෙමනම් මේ හැම කාරණා 10කටම සංඥා සංඥා කියන කෙනවනේ. අපි සංඥාව කියන එක මුලින්ම තේරුම් ගන්න ඕන. සංඥාව කියන්නේ මොකද්ද? සංඥා බලකාය කියලා තියෙන යුද හමුදාවෙත් නේද? මොකද්ද සංඥාව කියලා කියන්නේ? සංජානාතීතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. සංඥාව කියලා කියන්නේ හඳුනගන්නවා හඳුනගන්නවා කියන පරමාර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. හඳුනගන්නවා. මොනවද අපි හඳුනගන්නේ? ඇහෙන් රූප හඳුනගන්නවා. කනෙන් ශබ්ද හඳුනගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුනගන්නවා. දිවෙන් රස හඳුනගන්නවා. කයින් පහස හඳුන ගන්නවා. සිතින් අරමුණු හඳුන ගන්නවා. මෙන්න මේ හඳුනා ගැනීමට කියන සංඥාව කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සංඥාව කියලා කියන්නේ හරියට මිරිඟුවක් වගේ. ඒ කියන්නේ අපි හඳුනාගන්නේ සත්‍යදී අසත්‍ය හැටියට. බොහෝ සෙයින් අපේ හඳුනා ගැනීම නිවැරදි නෑ. ඒකට කියනවා සංඥා විපල්ලාකේ කියලා. දැන් බලන්න. සාමාන්‍යයෙන් පුහුදුන් ලෝකයා අනිත්‍ය දේ හඳුනගන්නේ අනිත්‍ය හැටියටද නැති හැටියටද? අපිට බැලු බැල්මට පේනවා අනිත්‍ය දේ හඳුනගන්නේ නිත්‍ය හැටියට. එහෙනම් ඒක හරි හඳුනා ගැනීමක්ද? නෑ. ඒක නිවැරදි හඳුනා ගැනීමක් නෙවෙයි. ඊළඟට බලන්න දුක් දේ හඳුනගන්නවා සැප හැටියට. ඒක අපට පේනවා කොච්චර දුක් ගොඩක් පටලවගෙන ඉන්නවද? ඒ මොකද? ඒක සැපක් හැටියටයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් වැරදිද නිවැරදිද? ඒක වැරදි. බලන්න අපි ඇත්තටම අපි හැම කෙනෙක්ම අනිත්‍ය දේවල් නිත්‍ය හැටියට හඳුනගන්නවා. දුක් දේවල් සැප හැටියට හඳුනගන්නවා. ඊළඟට අනාත්ම දේවල් පින්නතුනි අපි හඳුනගන්නේ ආත්ම හැටියට. එහෙම නෙමෙයිද? දැන් බලන්න මේ මම මම මම කියන සංඥාවත් එක්ක මගේ ගෙදර මගේ දරුවෝ මගේ මගේ මගේ මම කියන සංඥාව තුළ අපට ඉන්න බෑනේ. මොකද මේවා මට අයිති දේවල් නෙමෙයි. මගේ නම් මට අයිති නම් මට ඕන විදිහට පවතින්නත් එපෑ. එහෙම පැවතින්නේ නැහැ. හොඳට හිතලා බලන්න අපි මේ කියනවා කියනවා වගේම පින්නතර මේ යෝනිසෝ මනසිකාරයෙන් හිතන්නත් ඕන. එතකොට තේරෙන ඇත්තට මට අයිති නම් මගේ කොණ්ඩේ. කොණ්ඩේ මට විදිහට ඕන විදිහට තියෙන්න බෑ. ඒක ඉඳෙන්න බෑ. මේක මගේ මෝන නම් මට ඕන විදිහට තියෙන්න ඕන. නමුත් මේක රැලි වැටෙනවා. මේක නොයෙක් විපරණාමයන්ට ලක් වෙනවා. ඉතින් මට අයිති නැති නිසා මගේ ශරීරය එහෙම තමයි. කවුද කැමති ලෙඩ වෙන්න කැමති නෑ නමුත් සිද්ධ වෙනවා. මේ මට අයිති නැති නිසා. එතකොට බලන්න මට අයිති නැති දෙයක් මම මගේ කියලා ආත්ම සංඥාවන් ගැනීම වැරදිද? වැරදි. ඊළඟට පින්නතුනි අසුබ දේ අපි ගන්නවා සුබ හැටියට. ඔන්න සංඥා විපල්ලාස. අසුබ දේ සුබ හැටියට හඳුනා ගන්නවා. බලන්න අපේ මේ ශරීර කූඩුව මේක කොතනද සුබයක් තියෙන්නේ මේක තනි කරම ඇවිදින වැසිකිලි වලක් වගේ වැසිකිලියක් වගේ ඒ තරම්ම අපිරිසිදු නවදොරකින් කොයි වෙලේ මේකේ අපවිත්‍ර දෑ නැගිරෙනවා අභ්‍යන්තරයේට හොස්ස දාන්න බෑ අභ්‍යන්තරේ හිතා ගන්න බැරි තරම් අපවිත්‍රයි ඒ වමුතුන් කියන්න දෙයක් නැහැ ඒ වගේම බාහිරින් පවා පින්නතුනි කොච්චර අපවිත්‍ර දෑද මේවා පිරිසුදු කරේ නැත්තම් එක දවසක් මේවා ප්‍රමාද වුණොත් අපිටම ඉන්න බෑ එහෙමනම් පින්නතුනි මේ අසුබ දෙයක් නෙමේ සුබ හැටියට අල්ලගෙන ඉන්නේ ඉතින් මේක වැරදි සංඥාවක් මේක වැරදි සංඥාවක් ඉතින් එහෙමනම් දැන් අපට තේරෙනවා අපි හැමෝම මේ වැරදි හඳුනා ගැනීමක් තුළ තමයි ජීවත් වෙන්නේ. ඒ වැරදි හඳුනා ගැනීම පසකලා මෙන්න මේ හඳුනා ගැනීම ටික ඉගෙන ගන්න කියන එක තමයි භාගතුන් වහන්සේ කොටින්ම මෙතනදී දේශනා කරන්නේ. බලමු පළවෙනි හඳුනා ගැනීම. අනිත්‍ය සංඥා. ඉතින් බලන්න ඔය පදේට අනිත්‍ය කියන මේ වචනේට අහු නොවන දෙයක් තියෙනවද? හ්ම් ඒ කියන්නේ මුළු තථාගත ධර්මයේ තුල තියෙන උතුම්ම කුසලයේ බවට පත් වෙන්නේ මේක. අනිත්‍ය කියන වචනයට අහුවන නොවන දෙයක් නැහැ ඉතින් ඇත්තට. නිවන විතරයි. අනිත් හැම දෙයක්ම අනිත්‍යයි නිපින්නතොත්. නිට්ටය නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. අපේ මේ ශරීර කූඩුව ගත්තාම අනිත් බාහිර දේවල් ගත්තාම අපි මෙහෙම හිතමු මේ ලෝකේ තියෙන හැම දෙයක්ම සකස් වෙච්ච දේවල්. ඒකනේ සංස්කාර කියලා කියන්නේ. ඒතර මේ සංස්කාර දැන් බලන්න සවිඥානික අවිඥානික වශයෙන් බෙදුවොත් අවිඥානික සංස්කාර ගත්තොත් කියන්නේ පණ නැති දේවල් ඊවල් දොරවල් යාන වාහන ඇඳුම් පැනඳුම් මිල මුදල් මේ හැම එකක්ම ඒ විතරක් ඇල දොළ ගංගා මහා සමුද්‍ර මහා මෙරු පර්වතේ මහා පොළොව මේ වගේ විශාල වස්තුත් පවා අනිත් වෙලා යන හැටි ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රේ සඳහන් වන්නේ මේ මහ පොළොව පවා මහ සාගරය පවා දවසක් සුන්නත් දූවිලි වෙලා යනවා. එතකොට බලන්න අපට මේ සකස් වෙච්ච කිසිම දෙයක් නිත්‍ය හැටියට ගන්න පුළුවන් කමක් නෑ අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිත්‍යා. සියලු සංස්කාර අනිත්‍යයි. ඊළඟට බලන්න සවිඥානික වශයෙන් සවිඥානික වශයෙන් තියෙන සියලුම දේවල් කියන්නේ හිතක් ඇති දේවල්. මනුස්ස, දිව්‍ය, නාග, අසුර, പ്രേත, බ්‍රහ්ම ඔය කොහේ මොන જાතියින් හිටියත් පණ ඇති සියලු දේවල් නිට්ටයයි අනිත්‍යයි. අනිත්‍යයි. ඉතින් මේක අපට නිරතුරුවම මේ ධර්මයේ තියෙන නිසා අහන්න ලැබෙනව නෙමෙයි. හ්ම්. මලගදරක ගියා සම්බේ සංඛාරා අනිත්‍ය. සම්වය ධම්මා සංඛාරා. ඔය අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපට අහන්න ලැබෙනවා. එහෙමනම් පින්නතුනි මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ කුසල ධර්ම වර්ගීකරණය කරලා තියෙනවා. ඒ වගේ ආනිසංස හැටියට. පින්නතුලන්ට මතක ඇති සෝහාන් පුජ්‍යලෝ 100කට දෙන දාණයට වඩා එක සකදාගාමින් වහන්සේ නමකට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමින් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා අනාගාමින් වහන්සේ නමකට දෙන දානේ මහත්ඵලයි. අනාගාමින් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා රහතන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. රහතන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් වහන්සේට දෙන දාණය මහත්ඵලයි. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දෙන දාණයට වඩා ලෞතුරා බුදු කෙනෙකුට දෙන දාණය මහත්තරයි. බුදුරජාණන් වහන්සේලාට දෙන දාණයට වඩා මහා සංඝයාට දෙන දාණය මහත්තරයි. මහා සංඝයාට දෙන දාණයටත් වඩා සංඝයා වෙනුවෙන් කුටියක් කුටි චේනාසනයක් ආවාසයක් පූජා කිරීම මහත්ඵලයි. ආවාසයක් පූජා කරනවටත් වඩා හදවතින් තෙරුවන් සරණ යාම මහත්ඵලයි. හදවතින් තෙරුවන් සරණ යාම මහත්ඵලයි. හදවතින් තෙරුවන් සරණ ගිහිල්ලා සිල් ආරක්ෂා කිරීම ඊටත් වඩා මහත්ඵලයි. සිල් ආරක්ෂා කරනවටත් වඩා අසුරසනක් ගහන මොහොතේ මෛත්‍රී සිත දියුණු කරනවා නම් ඒ මහත්ඵලයි. මෛත්‍රී වඩනවටත් වඩා මහත්ඵල මහානිසංස වෙනම කුසලයේ බවට පත් වෙන්නේ අනිත් නිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. එතකොට බලන්න. මේ බුද්ධ ශාසනයේ තියෙන ඉහළම කුසලයයි අපි කරගන්නේ. මේ පංචස්කන්ධයේම මේ ආයතන හයම අනිත්‍ය වශයෙන් අපිට දකින්න බැද්ද? පුළුවන්. එහෙමනම් පින්නතුනේ අපි මේ අනිත්‍ය සංඥාව, නිවැරදි සංඥාව, සත්‍ය වූම සංඥාව නිතර නිතර පුරුදු කරන්න ඕනේ. දැන් බලන්න. නිවන් දකින්න තියෙන විශේෂිතම වැඩපිළිවෙල මේක. බුදුරජාණන් වහන්සේ වදාළේ අනිච්ච සංඥා භාවේ තබ්බා අත්මිමාන සමුග්ගතා අත්මිමාන්නේ මම කියන හැඟීම ගලවන්න තියෙන එකම ඖෂධය තමයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. එහෙනම් පින්නතුනි මේ පංචස්කන්ධය පංචස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ඉදිරියේදී අපට මේවා දැනගන්න පුළුවන්. මේවා අනිත්‍ය වශයෙන්ම දකින්න. දැන් බලන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ පිනතුනි කොච්චර ආනිසංස ලැබෙනවද? අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට කිසිම දෙයකට අපි ඇලෙන්නේ නැහැ. පණ ඇති පණ නැති කිසි දෙයකට ඇලෙනවද? අනිත්‍ය සංඥා හොඳට ප්‍රගුණ කරන කෙනෙක් නෑ ඇලෙන්නේ නෑ. ඇයි? ඇලිලා වැඩක් නෑ. අනිත්‍ය වෙලා යනවා. ඇලීම විතරක් නෙමෙයි ගැටෙන්නෙත් නෑ. ඇයි? ගැටිලා වැඩක් නෑ. එතකොට බලන්න හැලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. එහෙමනම් අපි මේවා පුරුදු කරන්න ඕනේ නැද්ද? පුරුදු කරන්න ඕන. අපිට තියෙන ලොකුම ගැටලුව පින්නතුනේ ඇලීමයි ගැටීමයිනේ. ඇලීමයි ගැටීමයි නැති කරන්න තියෙන හොඳම ඖෂධය එතකොට මොකද්ද? හොඳම ඖෂධය තමයි පින්නතුනේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන එක. ඒකනේ රහතන් වහන්සේලා කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. උන්වහන්සේලාට කිසි අමුත්තක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ උත්තම චරිතා ප්‍රදානයේ දිහා බලනකොට උන්වහන්සේට ලැබුණත් එකයි නොලැබුණත් එකයි. බලන්න එක උන්වහන්සේට අනාථ පින්ඩික සිටුමා විසාකා මහා උපාසිකාව බන්දුල මල්ලිකාව චිත්‍ර ගෘහපතිතුමා ධම්මික උපාසකතුමා මේ ආදී දායක දායකාවන්ගෙන් පුතුම විදිහට ලැබුණා ඊළඟට පින්නතුන් නොලදීන් බැලුවොත් එහෙනම් සමහර අවස්ථාවල පිපාසයට පැණිත්තක්වත් හොයාගන්න බැරි විතරක්තා තියෙනවා. අර දාසියක් විසින් සුන්සහලෙන් කොටලා අල්ලේ තියලා පදම් කරගත්ත ලුණු නැති කුඩු රොටියකින් උන්වහන්සේට යැපෙන්න සිද්ධ වුණා. සින්සප්පා කියන වනාන්තරයේ සිවුදගින්නෙන ඒ සීත සුළඟේ පීඩාවට පත් වෙමින් කොළ ඇතිරිලක් මත උන්වහන්සේ රාත්‍රී කාල ගත කරලා තියෙනවා. එහෙම තමයි. එදා වස් කාලයක් උන්වහන්සේට යැපෙන්න උනේ යව කියන දහන්නේ වළඳදී. හැබැයි මේ ලැබීම් නොලැබීම් දෙකේදී උන්වහන්සේ සමසිතිත විවසන උන්වහන්සේ මේ යථාර්ථය දන්නවා අනිත්‍ය ස්වභාවය දන්නවා මේ කිසි දෙයක් නිට්ටිය නෑ කියන එක උන්වහන්සේ දන්නවා බලන්න කීර්තිය වුණත් අපකීර්තිය වුණත් හැම දෙයක්ම උන්වහන්සේගේ තේරුම් අරගෙන තිබෙන ලෝකේ හැටි ඒක තමයි ස්වභාවය. ඉතින් එහෙමනම් අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඉපේ මේ බණහන අපි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඇත්තටම මම දකින්න දෙයක් තමයි අනිත්‍ය සංඥාව හොඳට ප්‍රගුණ කරනවා නම් පින්නතුනි හැම පැත්තකින්ම නිස්සරණේ කරා යන්න. ඊටාම වටිනා දෙයක් ආදීනව තේරුම් ගන්න. ආස්වාදේ මොකද්ද කියලා තේරුම් ගන්න. විශේෂයෙන් නිස්සරණේ කරා යන්නට අත්‍යවශ්‍ය දෙයක් තමයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. බලන්න බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. ඒ කාලේ ගොවිතැන හොඳට තිබුණා. අද වගේ නවීන යන්ත්‍ර උපකරණ තිබුණේ නැහැ. සීසාන්නේ ගවයාගේ. ඉතින් අර නගුල සම්බන්ධ කරලා ගවයට ගොවියා ලී වලින් හදාගත්ත උලක් අර මඩට තද කරගෙන ඉන්නවා. ඒක උඩ නැගගෙන. උඩ ගවයා යනකොට අර මඩේ තියෙන මුල් ඇතුලේ තියෙන වල්පල ඇටි මුලින්ම ගැලවිලා අනිත් පැත්ත දානවා මඩේ. ගැලවිලාම යනවා. අන්න ඒ වගේ කියනවා අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට කෙලෙස් භාගයට කැඩෙන්නේ නැහැ. කෙලෙස් මුලින්ම ගැලවිලා යනවා. ඉතින් බලන්න කොච්චර වටිනවද මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන එක ලොකුම පින්කම. පින්නතුනි අසදුස මහා දානය දෙනවට වඩා බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා වඩම්මෝලා කිසිම දෙයක් අඩු නැතුව මහා ආශ්චර්යමත් මහා දානයක් දෙනවට වඩා පින්නතුනි අනිත්‍ය සංඥාවක මොහොතක් පුරුදු කරන එක මහත්ඵලයි මහානිසංසයි. මේක තමයි ලොකුම පින්කම. ඉතින් අපේ බෞද්ධයෝ මේක ටිකක් තේරුම් ගන්න ඕනේ. පොරකකා පොරකකා නොඑක් විදිහට පින්කම් කරනවා. පින්කමුත් නෙවෙයි ඒවා. නොයේ ක්‍රියාවන් විතරනි කරන්නේ. ක්‍රියාවක් කරා කියලා කුසලයක් සිද්ධ වෙනවා. කුසලයක් සිද්ධ වෙන්නේ ක්‍රියාවක් කරා කියලා. ඕනතරම් ක්‍රියා තියෙන්නේ. කුසල ක්‍රියා විදිහට පේන. දැන් කෙනෙකුට සමම් පිච්ච ගහක් ළඟට ගිහිල්ලා සුදු ඇඳගෙන මල් කඩන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මෙයා කොච්චර වටිනවද කුසල් සිතින් මල් කඩනවා. නමුත් මල් ටික බැන බැන කැඩුවොත් මං ගෙදර උයන්ඩත් ඕන, අතු ගාන්නත් ඕන, ගෙදර වැඩ ඔක්කොම කරන්නත් ඕන. මේ ළමයින්ට මේ මල් ටිකවත් මට කඩලා දෙන්න බෑනේ කිය බැන බැන මල් කඩන්න පුළුවන්. ඒ කුසලයක් නෑ. ගෙදර පහන තියන්න බෑද බැන බැන. මේ ගෙදර ඉන්න අයට පහන තියන්නවත් බෑ කිය ඔය අපේ අම්මලා බැන බැන පහන් තියනවත්තා තියෙනවා. කුසලයක් නෑ. භාවනාවකට ඉඳ ගන්න විදිහට පරයන්ක ගහලා වාඩි වෙනවා. සුදු ඇඳ මුකුත් අඳ ගන්න උඩුකය කෙලින් තියා ගන්නවා. රාග අරමුණක් සිහි කර කර හිටියොත් කුසල්ද? කාත් එක්ක හරි තරහින් පිච්චි පිච්චි ඒකම හිත හිතා හිටියොත් කුසල්ද? නෑ. ඉතින් කරන ක්‍රියාව කුසල් වෙන්නේ නෑ පින්නතුනි. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාව තමයි කුසල් බවට පත් වෙන්නේ. බැලු බැල්මට ආටෝපෙට කුසල්ද අකුසල්ද කියලා හොයන්න බෑ. ඒ කරන ක්‍රියාවත් එක්ක දෙන චේතනාව තමයි කුසල් හෝ අකුසල් බවට පත් වෙන්නේ. අන්න ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට සැනසෙල්ලක් තියනවද? මොන සැනසෙල්ලක්ද? මොකුත් නැහැ. එහෙනම් පින්නතුණී මේක හොඳටම වටහා ගන්නට. අනිත්‍ය සංඥාව වැඩි වීම මහා කුසලයක් බවට පත් වෙනවා. මේ පළවෙනි එක අනිත්‍ය සංඥා. ඊළඟට දෙවෙනි එක අනත්ත් සංඥා. මොකක්ද මේ අනත්ත් සංඥා? අනිත්‍ය කියන එක නම් අපිට දැන් අහලා පුරුදුයි. මල ගෙදරකට ගියත් අනිත්‍ය කියන එක ඇහෙනවනේ අනිත්‍ය. අනිච්චාත් සංඛාරා කියන ගාථා වුණත් අපිට හරි පාඩම්. අනිත්‍යයි. ඉතින් නිට්ටය නෑ කියන එකනේ. හැබැයි අනාත්ම කියන එක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියන එක ලේසි නෑ. දැන් බලන්න අපි මොනවා හරි කකා ඉන්නකොට අපේ පිගාන වැටුනොත්, කෝපය වැටුනොත් අනේ අනිච්චන් කියලා හරි කියනවනේ අපි. නේද? කියන්නේ නැද්ද? කියනවා. හැබැයි පින්නතුනේ අපි කියනවාද මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා එහෙම හිතනවද නෑ මෙහෙම හිතන්න බෑ එහෙනම් අනිත් සංඥාව ටිකක් හරි ඇහෙනව කරනවා. නමුත් අනාත්ම සංඥාව එහෙම නැහැ. ඒක ලේසියෙන් ගලවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ වසඟයේ දැන් ආත්ම අනාත්ම කෙනෙක් ඉස්සර තේරුම් ගන්න. ආත්මය කියන්නේ තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියන හැඟීම සංඥාව. වැරදි හැඟීමක්. අනාත්ම සංඥාව කියලා කියන්නේ වසඟේ පවත්වන්න බෑ කියන නිවැරදි සංඥාව. අපට තියෙන්නේ වැරදි සංඥාව බොහෝ සෙයින්. ඒ කියන්නේ හැම දෙයක්ම Tamanට ඕන විදිහට හසුරවන්න හදන්නේ. Tamanගේ ශරීර කූඩුවත් Tamanට ඕන විදිහට හසුරවන්න බැරුව වෙන දේවල් කොහොමද පින්නතුනේ Tamanට ඕන විදිහට හසුරවන්නේ? ඒක කරන්න බෑ. ඒක වෙහසක් විතරයි. එහෙමනම් මේ අනාත්ම සංඥාව තේරුම් ගන්න කළ යුතු උසස්ම භාවනාව මොකක්ද? උසස්ම භාවනාව තමයි පින්නතුනේ අනිත්‍ය සංඥාවමයි අනාත්ම සංඥාව තේරුම් ගන්න කරන්න තියෙන භාවනාව. අනාත්ම සංඥාව තේරුම් ගන්න අනිත්‍ය සංඥාවයි පුරුදු කරන්න තියෙන්නේ. ඒකට අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන් මේ ආයතන 6. බාහිර ආයතන 6. විඥාන 6. ස්පර්ශ 6. වේදනා 6. මෙන්න මේවා ප්‍රයෝගික කරගෙන අපට අනාත්ම සංඥාව මේ වසඟේ පවත්තන්ට බෑ කියන සංඥාව ඇති කරගන්න පහසුයි. හැබැයි ඒක පුරුදු කරන කර්මස්ථානය අනිත්‍ය සංඥාව. දැන් බලන්න. දැන් ආයතන හය ගන්නකෝ බොහොම සරලව. ඇස, කන, නාසය, දිව, ඊළඟට මේ කය, ඊළඟට මනස. මේ ආයතන අපට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඇහැ කියන එක අනිත්‍ය වෙලා යන එකක්. ඒක පින්නතුනි ඒක විවිධ වයස් වලදී ඒක වෙනස් වෙන අවුරුදු 40 වෙන යනකොට ඊට කලින් වෙන්න පුළුවන්. ඒක වෙනස් වෙලා යනනේ මරණයෙන් පස්සේ කොහොමවත් ඉවරයි. කන කියන එකත් එහෙම නේද වයසට යන යන ඇහින්නේ නැහැ. අනිත්‍ය වෙනවා. නිත්‍ය නෑ. එහෙමනම් අපි පුරුදු කරන ඇස අනිත්‍යයි කියලා. ඒක බොරුවක් නෙවෙයි. කන අනිත්‍යයි. නාසයත් එහෙම ඒ ගන්සුන් දැනෙන්නේ නෑ වයෝවෘදයට. අනිත්‍යලා යන. දිව රස දැනෙන්නේ නෑ. ඊළඟට පහස් දැනෙනවා අඩුයි. අරමුණු තේරුම් ගන්න බැත් දැනෙනවා අඩුයි. ඒවට හිත යන්නේ පින්නතුනේ එහෙනම් මේ ඔක්කොම අනිත්‍ය නැද්ද? අනිත්‍යයි. මරණයෙන් සියල්ල අනිත්‍යයි කොහොමද? ඊළඟට මේකට ගෝචර වෙන දේවල් තියෙනවනේ නැහැට ගෝචර රූප නිට්ටයයිද? කොච්චර අනිත්‍යයිද බලන්න රූප. රූප කියන එක අනිත්‍ය වෙලා යනවා හිතා ගන්නත් බෑ. සාමාන්‍යයෙන් පුජ්‍යලයා කොච්චර වෙනස් වෙනවද මේ චූටි දරුවෙක් ගින්දලා ඇවිල්ලා මහල්ලෙක් බවට පත් වෙන මේ කාලය ගැන ටිකක් හිතලා බලන්න. වෙනස් වීම වෙනස් වෙනවා. එතකොට රූපය අනිත්‍යයි. ඊළඟට පින්නතුනේ කනට ඇහෙන ශබ්ද නිට්ටයයි. කොච්චර අනිත්‍යද නේ මේ ඇහෙනවා මේ ඊළඟට වෙන එකක් ඇහෙනවා. ඉතින් ඔක්කොම ඒවා නිට්ටය එකක්වත් නැහැ. ඒ සියල්ලම දැන් අපි කොච්චර දේවල් අහපුවා තියෙන ධනිත් වෙලා ගියානේ ඔක්කොම. ගන්ධ, ගඳ සුවඳත් එහෙම. රස, ඒක තප්පරයයි අපට දැනෙන්නේ ඊට පස්සේ ඉවරයි. තප්පරයක්වත් දැනෙන්නේ නැහැ රස ඉතින්. දිවට දැනෙන ටික විතරයි බඩට දැනෙන්නේ අනිත් වෙලා යනවා. පහස කියන එකත් එහෙමනේ. එතකොට බලන්න මේ ඔක්කොම අනිත් වෙලා යනවා. අරමුණු ආදී සියල්ල. එහෙනම් ආධ්‍යාත්මික ආයතනත් අනිත්‍යයි බාහිර ආයතනත් අනිත්‍යයි. ආධ්‍යාත්මික ආයතන කියන්නේ අසකනනාසයේ දිය ශරීරේ මනස. බාහිර ආයතනය කියලා කියන්නේ ඒවට ගෝචර වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු. එතකොට පින්නතුනේ මේ සියල්ලම අනිත්‍ය වෙලා යනවනේ. අනිත්‍ය වෙලා යනවා. එතකොට දැන් බලන්න මේ අනිත්‍ය සංඥාව වැඩෙන්න වැඩෙන්න මම කෙනෙක් ගැලවිලා යන්නේ නැද්ද? සක්කාය දිට්ඨි ආත්ම සංඥාව ගැලවිලා යනවා. ඊළඟට ඒවා එකතු කරන විඥාන හයකුත් තියෙනවනේ. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥානය කියන්නේ කොතර අනිත්‍යයි. මේ ඇහෙන් රූපයක් දකිනවා ඒ මොහොතේ ඊළඟට කනෙන් ශබ්දයක්. අරක නැති වෙනකොටම ආය කණෙන් ශබ්දයක්. ඒතර මේක වහ වහ වෙනස් වෙන විඥාන හයම අනිත්‍යයි. ඊළඟට ඊළඟට පින්නතුනේ ස්පර්ශ ගත්තම ඒ තුන් දෙනාගේ එකතුවක් ඉතින් අනිත්‍යයි. ඇහත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් සිතත් අනිත්‍ය නම් ඒ එකතුව කවදාවත් නිට්ටය වෙන්නේ නැහැ. ඒක හරියට අර කෙනෙක් කියනවා මේ ගහේ මුලුත් අනිත්‍යයි, කඳත් අනිත්‍යයි, පොතුත් අනිත්‍යයි, අතුත් අනිත්‍යයි, ඉතිත් අනිත්‍යයි, කොලත් අනිත්‍යයි. මේ ඔක්කොම අනිත්‍ය වුණාට මේක සෙවන නම් නිට්ටයයි කියලා වෙන්න පුළුවන්. වෙන්න බෑනේ. අනිත්‍ය දේවල් වලින් හැදිච්ච දෙයක සෙවන කීයටවත් නිට්ටය වෙන්නේ නැහැ ඒකත් අනිත්‍යයි. අන්න ඒ වගේ ඇහත් අනිත්‍ය නම් රූපත් අනිත්‍ය නම් සිතත් අනිත්‍ය නම් ඒකතුව ස්පර්ශය නිට්ටි වෙන්නේ ඒකත් අනිත්‍යයි. ඒතර බලන්න අනාත්ම සංඥාව කොච්චර හොඳට අපිට තේරුම් ගන්න පුළුවන්ද? ඒකට අවබෝධයට එන්න පුළුවන්ද? ඒකට කරන්නම තියෙන මේ අනිත් සංඥාව වඩන එක. ඊළඟට පස්සපච්චය වේදනා. මේ ස්පර්ශය නිසා ඇති වෙන වේදනා. ඒකතුව නිසා දැන් අපි සැප වේදනාව විඳිනවා. කොච්චර මේ හැ නිසා වින්දද? කන නිසා සැප දුක් වේදනාවෙන්ද දේ සියල්ල ඉවරයිනේ. සැපක් වින්දත් ඒකත් ඉවරයි, දුකක් වින්දත් ඒකත් ඉවරයි, මධ්‍යස්ථ වේදනාවෙන්ද ඒකත් අනිත්‍යයි. එතකොට බලන්න පින්නතුන විඳින වේදනා සියල්ලම අනිත්‍ය නැහැනේ මේවා අපි මම කියලා අල්ලගත්තට දුක විතරයි අන්තිමට. එහෙම මේවා අල්ලගන්න දෙයක් නැහැ. ඒවා වහ වහ වහ ඇති වෙනවා නැති වෙනවා. ඕක තමයි ස්වභාවය. නුවණින් විපස්සනා වඩනකොට පින්නතුනි මේක හොඳට තේරෙනවා. එහෙනම් සියලු වේදනා අනිත්‍යයි. මේක මම මගේ කියලා අල්ලගන්න දෙයක් නෑ. ඒ වේදනා අනිත්‍යයි ඇති වෙන ඇලීම් ගැටීම් ඕවත් ඉතින් අනිත්‍යයි ওই විදිහට බලපුවාම මේ අනාත්ම සංඥාව හදාගන්න අනිත්‍ය සංඥාවමයි ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඊළඟට පින්නතුනේ අසුබ සංඥා මොකක්ද අසුබ සංඥා? අපි සුබ සංඥාවන් තියෙන්නේ නමුත් පුරුදු කරන්න ඕන අසුබ සංඥා. අසුභහ භාවේ තම්බා රාගස්ස පහානාය කියන ධර්මයේ සඳහන් වන්නේ. රාගය අපි මේ අනවරාග්‍ර ගමන එන්නේ රාගය නිසානේ. බැඳීම්, ඇලීම් මේවා නිසානේ. මේ ඇලීම්, බැඳීම් ගලවන්න තියෙන බෙහෙත මොකක්ද? ඖෂධය මොකක්ද? කොටින්ම කාමච්ඡන්දේ ගලවන්න තියෙන බෙහෙත අසුභය. එහෙනම් අසුභ සංඥාව අපි පුරුදු කරන්න ඕනේ. බලන්න භාග්‍යතුන් වහන්සේ මේ සංඥා විපල්ලාස අයින් කරන අපට නිවැරදි සංඥාව පුරුදු කරගන්න අවවාද කරන විදිහ අසුභ සංඥාව. ඇත්තටම පින්නතුනේ මේ අසුභ සංඥාවත් හරීම වටින සංඥාවක්. මේක අපි මීට කලිනුත් පින්නතුරට කියලා තියෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන ඉහළම කර්මස්ථානයක් තමයි අසුබ භාවනාව, අසුබ සංඥාව, පටික්කුණ මනසකාරය. දැන් බලන්න කෙනෙක් පැවිදි වෙනකොට කෙස් රවුල් ටික බානකොට දෙන්නේ අසුබ සංඥාව වඩන්න. සිවුරුපටිය කට්ට දාපු ගමන් ආචාර්යයන් වහන්සේ කේසාලෝ මානකා දන්තා තතෝ කියන. මේක අනුලෝම ප්‍රතිලෝම කියවන්නත් මේ අසුබ සංඥාව. වැඩියෙන්ම කෙනෙක් දැන් කෙස් බාහනකොට රහත් වුණා කියන්නේ නිකන් නෙවෙයි. කෙස් බාහනකොටම රහත් වුණා කියන අසුභ සංඥා වැඩි වීම තුළ. අසුභය වඩනකොට තමයි පින්නතුනි නම අසුභ වුණාට ප්‍රතිඵල හරි සුභයි. අසුභය වඩනකොට තමයි බොහෝ දෙනෙක් ඔය කෙස් බානකොට රහත් වෙලා තියෙන්නේ. ඉතින් මේ අසුභය වඩන ආකාර දෙකක් ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි සවිඥානික අසුබය. ඊළඟ අසුබය තමයි අවිඥානික අසුබය. සවිඥානික අසුබය කියලා කියන්නේ අපේ මේ ශරීරයේ තියෙන කොටස් දෙකක් කිස්ලොම් නියදත් සම්මස්ස ආදි වශයෙන් ඒ කොටස් දෙක වෙන් වෙන්ව හඳුනාගෙන ඒක පටික්කුල වශයෙන් දකින ස්වභාවය. ඒක දකින ක්‍රම ධර්මයේ ගන්නලා තියෙනවා. අවිඥානික අසුබය කියලා කියන්නේ මృత ශරීරයක් මුල් කරගෙන වඩන අසුබය. ඒකත් ඉතාම වැදගත් දෙයක් මృత ශරීරයක් අල්ලගෙන වඩන අසුබය. ඒක ඉතාම වැදගත්. තමයි අහලා තියෙනවනේ පින්නතුල උද්දමාතක විනීලක විපුම්බක සතිපට්ඨාන සූත්‍රයෙන් තියෙන්නේ. මේ මృత ශරීරයට වෙන විපර්යාසය දිහා බලාගෙන අන්තිම අට්ටික සංඥාව දක්වා වඩන ක්‍රමය. එතකොට දැන් බලන්න දැන් අපිට පේන මේ ශරීරයේ තියෙන කොටස් 31 බලන්නකො අපිට පේන්න තියෙන ටික නම් ටිකක් මිනිස්සු අහු වෙනවා. කේස් ටිකට අහු වෙනවා. ලොම් නියදත් සම්මා සෝවාදින් පේන්න තියෙන්නේ බොහොම ආටෝප වෙනදෙන විදිහට තමයි තියෙන්නේ. ඒවත් ඉතින් අනිත්‍යයි. පිළිකොල්. නමුත් ඒක ටිකක් අහු වෙන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තරයට කියලා බැලුවොත් ලේ, සරව, අසුචි, මූත්‍ර, නහරවැල්, බඩවැල්, ආත්මා ඊළඟට පේනහලු. මේවා දකිනකොට මේවාගේ ස්වરૂපය බලන්න. කොච්චර පිළිකුල් සහගතයිද? සාමාන්‍ය ඕනම ලස්සන කෙනෙක්ගේ මතු පිටින් දකින්න කැමති වුණාට එයාගේ බඩමැද්දෙන් කපලා ඇතුලේ තියෙන බඩවැල් එළියට ගත්තොත් ළඟවත් ඉන්නවද කවුරු? ඉන්නේ නැහැ බලන්න බෑ. සමහරුන්ට කලන්ත හැදෙනවා. බලන්න. ඉතින් එහෙමනම් අපි මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගත යුතුයි. එතකොට පින්නතුනේ දැන් අපි මේක තේරුම් ගන්න වෙන මෙහෙම බුදුරජාණන් වහන්සේ ක්‍රමයක් පැහැදිලි කරනවා වර්ණසංතාන ගන්ධේහි ආසයෝ කාසතෝ තත වර්ණ දැන් අපට මේවා වර්ණ වශයෙන් දකින්න පුළුවන් වර්ණ වශයෙන් දකින්න පුළුවන් වන්න ඒ කියන්නේ අපි එකක් ගමුකෝ කෙස් ටික ප්‍රධාන එක තමයි කෙස්. කෙස් වර්ණ වශයෙන් කොහොමද පිළිකුල්ද? පිළිකුල්. දැන් බලන්න කාල වර්ණය. අනිත් වර්ණත් එක ගත්තාම කාල වර්ණය කියන්නේ ටිකක් පහත් වර්ණයක් නේ. හා ඒත් කමන්නේ ඒක වර්ණයක් කියමුකෝ. හැබැයි මේ වර්ණය හැමදාම එක විදිහට පවතිනවද නෑ ඒක වෙනවා සුදු වෙනවා. සුදු වෙනවා, තඹ වෙනවා, මලකඩ පාට නිකම් මහ ජරා පාට වලට එනවා. කොණ්ඩේ. බලන්න. ඒක එක පාටක් කියලා නෑ. එතකොට වර්ණ වශයෙන් කෙස් පිළිකුල්. හොඳට හිතලා බලන්නකෝ. වයෝර් ධම්ම කෙනෙකුගේ කෙනෙකුගේ කොණ්ඩේ පැකුණාම එක එක වර්ණ. ඒක පිළිකුල් සහගත වර්ණ තමයි තියෙන්නේ. ඊළඟට පින්නතුනි වන්න. సంతාන. සතහන් වශයෙන් මේක පිළිකුල්. සතහන් වශයෙන් පිළිකුල් නැද්ද? සතහන් වශයෙන් පිළිකුල්. දැන් බලන්න සතහන් වශයෙන් කියලා කියන්නේ අපිට කේස් ටික ප්‍රියයි කියලා කියමුකෝ. හැබැයි අපි ගෙදරකට ගිහිල්ලා වාඩි වෙනකොට පුටුවක් දුන්නොත් ඒ පුටුවේ කිස්ක ගස් තුන හතරක් තියෙනවනම් වාඩි වෙන්න තියනවාද? අපිට දෙන සුබ්බඳුනේ අපිට දෙන බත් විගානේ කිස් ගස් තියෙනවනම් අපිට කන්න දෙනවා. පිළිකුල්. අන්න බලන්න. සතහන් වශයෙන් පිළිකුල්. වන්න సంతාන. ගන්ධේහි. ගන්ධ වශයෙන් කෙස් සුවඳයිද? කෙස් ගඳ හින්දානේ හොදන්නේ. නොඑක් සබන් වර්ග සම්පූ වර්ග දාලා මේක හොදන්න මේක ගඳයි. මේක හේතුවේ නැත්තම් ඔය ඇත්තන්ට අද්දකින් තියෙනවා. මේක ගඳ නිසායි හොදන්නේ. දැන් බලන්න කෙස් ගහක් පිච්චුනාට පස්සේ කොච්චර ගඳයිද? එහෙමනම් පින්නතුනි මේක ගන්ධ වශයෙන් පිළිකුල් වන්න సంతාන ගන්ධේ. ඊළඟට ආශ්‍රිත තන් වශයෙන් ඒ වටේ තියෙන දේවල් අවකාශ වශයෙන් කොහොම ගත්තත් මේක පිළිකුල්. ඉතින් මේ විදිහට දෙතිස් කුණපයම බලන්න ගත්තොත් අපිට මේක පිළිකුල් ස්වභාවයේ යථා ස්වභාවය වැටහෙන්නේ නැද්ද? වැටහෙනවා. එහෙනම් සුභ වශයෙන් අපි ගනේද? මේකේ මොන සුභයක්වත් නැහැ. එහෙනම් මේක ගත යුත්තක් නෑ. ඊළඟට පින්නතුනි ඔය විදිහට දෙතිස්කුණපෙන් පුරුදු කරන්න ඕන. ඊළඟට අවිඥානික සුබය ගත්තාම අපි ඔක්කොම කියන්න වෙලාවක් නැති හින්දා අපි මෙහෙම හිතන්න. අන්තිමට සෝංකත වගේ ඉතුරු වෙන්නේ ඇටසැකිල්ල. ඒකත් කවදාහරි තියෙනවා. මේ ඇටසැකිල්ල දිහා බලාගෙන අපට ආර්ථික භාවනාව කරන්න පුළුවන්. ඒක හරියට කසින භාවනාවක් වගේ. මේක දිහා බලාගෙන අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා භාවනා කරලා ඊළඟට උග්ඝහන නිමිති ඇති කරගෙන, ප්‍රතිභාග නිමිති ඇති කරගෙන, ඉතින් ඒවා බොහොම ක්‍රමානුකූලව කළ යුතු දේවල්. ඊළඟට පින්නතට මේ තුලින් පඨම ද්විතිය තතිය චතුත්ථකෙන් ධ්‍යාන හතරම උපදවන්න පුළුවන්. මේ විදිහට නිවන් දකින්න අපිට පිළිකුල් භාවනාව පාදක කරගන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ පටික්කුල සංඥාව අසුභ සංඥාව අපුරුගුණ කරන්න ඕන. ඊළඟට ආදීනව සංඥා. ආදීනව සංඥාව කියන්නේ මොකද්ද? පින්නතුනි මේ ශරීර කූඩුව ගත්තාම තනි කරම ආදීනව ගොඩක් නේ. මේකේ තියෙන රෝගාබාධ ටික බලන්න. අපි සාමාන්‍ය හිතුවොත් රෝගාබාධ වලට පරිබාහිරව කොච්චර තියෙනවද ප්‍රශ්න. ඔක්කොම ආදීනෝ තමයි. දැන් මේ ශරීර කූඩුවක කාමයේ පැත්තෙන්, රූපයේ පැත්තෙන්, වේදනා විඳින් පැත්තෙන් ගත්තත් ආස්වාදයට වඩා වැඩි ආදීනවනේ. රෝගාබාධ පැත්තෙන් ගත්තත් පුදුම විදිහට ආදීන වැඩි. ආදීනව කියන ඒවා කෙලවරක් නැහැ. ඒවා කෙලවරක් නෑ පින්නතුනේ ආදීනව. එහෙනම් ආදීනව අපි දකින්න නැහි රෝග, කනේ රෝග, නාසී රෝග, දිවේ රෝග, කයේ රෝග, බඩේ රෝග, කකුල් වල රෝග. ඊළඟට වාත පිච්චෙන ඒවා කිපීමෙන් ඇතිවෙන රෝග, වා ඊළඟට සම්නිපාතයේ දෙක තුනක් එකට කිපීමෙන් ඇතිවෙන රෝග. කර්ම විපාක වලින්, උපක්‍රම වලින් මේ විදිහට බලනකොට පින්නතුනි මේක ආදීනව ගොඩක්ම තමයි. ලෙඩ ගොඩක්. ඒ නිසා මම ආදීනව පිළිබඳව කාල වේලාව ඉක්ම යන නිසා වැඩි කියන්නේ පින්නතුලට තේරෙන මේ ආදීනව පැත්ත දකින්න ඕන ශරීරයෙන්. එතකොට තමයි යථාර්ථය දකින්න පුළුවන්. ඊළඟට පින්නතුනි පහාන සංඥා. ඒක ඉතා වැදගත් කෙලෙස් ප්‍රහාණය කරන විදිය. අර තීන ධර්මයේ නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගමේති එතන ක්‍රම පහකට තියෙනවා දැන් කෙලස් ඇති වෙන්නේ අපේ ඇතුළට යන්නේ කොහෙන්ද ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ආයතන හරහානේ කෙලස් ඇතුළට යන්නේ නේද බාහිර තියෙන කෙලස් නාදි වාසයට කියන්නේ මොකද? එන්න දෙන්නේ සිහිය සිහියයි නුවණයි දෙකින් යුක්තව වීරියෙන් යුක්තව කෙලෙස් වලට එන්න දෙන්නේ නාදි වාසයට. හරියට අර ගියක් ඇතුළට සර්පයෙකුට එන්න නොදී හිල් දොරවල් ඔක්කොම වහගෙන ඉන්නවා වගේ වැඩක්. නාදි වාසයට. පදහති. පදහති කියලා කියන්නේ බැරි වෙලා හරි ආවොත් වහාම අයින් කරන්න ඕනේ. දැන් කෙලෙස් කොච්චර අල්ලගෙන හිටියත් එන්න පුළුවන්. ඉතින් සමහර ඕක අරුමයක් ඇති දකින අරුමයක් නෙවෙයි. ඉතින් ඒක තමයි ස්වභාවය. කොච්චර සිල්වත් වුණත්, ගුණවත් වුණත්, භාවනා කරත් කෙලෙස් කියන ඒවා එක මොහොතින් පින්නතුළු විනාශයක් කරන්න පුළුවන්. එහෙමනම් ඒකට බොහොම හොඳ මේරු සිහියක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන. අතුලට ආවොත් වහාම අයින් කරන්න ඕන. ඒකට කියන පජහති. මහ බහම අයින් කරන්න ඕනේ. ආය ඇති වෙන්න පුළුවන්. නමුත් අයින් කරන්න ඕනේ. විනෝදේති කියන්නේ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕනේ. ඔය භාගයට වැඩේ කළා හරියන්නේ නැහැ. දැන් බලන්න පිළිකාවක් තියෙන කෙනෙකුගේ සැත්කම්කින් ඒක අයින් කරනවා. අයින් කරලා කරන්ට් එක අල්ලනවා, තෙරපි කරනවා. ඇයි? එක සෛලයක හරි තිබුණොත් වෛද්‍යවරයා දන්නා මේක ආයෙ ලියලා එනවා. අන්න ඒ වගේ කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕනේ. පිළිකාවට වඩා භයානකයි. දැන් අපි හිතමු කෙනෙක් කෙරෙහි තරහක් තියෙන මූණිකාවට බොරුවට කතා බතා කර කර හිටියට පින්නතුනේ ඇතුලේ තරහ තියෙනවා නම් අලියට තියෙන ගින්දර වගේ තමයි. ඒක මතුවලා එනවා. එහෙනම් අපි අනිවාර්යයෙන්ම කෙලෙස් අයින් කරනකොට චුට්ටක්වත් ඉතුරු නොකර අයින් කරන්න ඕනේ. අන්න ඒකට කියන විනෝදේති. ඊළඟට භ්‍යන්ති කරෝති. භ්‍යන්ති කරෝති කියන්නේ මොකක්ද? පින්නතුනේ ආය එනකොට කෙලස් එන එන පාරට අයින් කරන්න ඕන. කෙලස් එහෙම අයින් කළත් ආයෙත් එනවනේ. ඒ එන එන පාරට අයින් කරන්න ඕන භ්‍යන්ති කරෝති. ඊළඟට අනභවං ගමේදී මේ විදිහට කරනකොට කෙලස් වලට උනත් ඇති වෙනවනේ. ආයෙ කෙලෙස් හටගන්නේ වෙන තත්වයටපත් වෙනවා. එහෙමනම් මෙන්න මේ විදිහට අපි අනිවාර්යයෙන්ම මේ කෙලෙස් මඩින්ද කෙලෙස් නැතිකරන්න පුරුදු වෙන්නට ඕන. ඒක තමයි පහාන සංඥා. විරාග නිරෝධ දෙක පින්නතුනේ මේ සංඥා දෙක ඇත්තටම නිවන ගැනම තමයි කියන්නේ. රාගය නැතිකම විරාගය, නිරෝධය, පුහුණු සැනසීමේදායක తত্ত্বය. ඊළඟට විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකයේ කෙරෙහි මල්ම ඇති කර ගැනීමේ සංඥාව මේව වඩාගෙන එනකොට මල්ම ඇති වෙනවා ඒ සංඥාව ඇති වෙනවා. සබ්බ සංඛාරයේතු අනිත්‍ය සංඥා සියලුම සංස්කාර පිළිබඳව අනිත්‍ය ස්වභාවය. මේ දකින ඒ සංඥාව ඊළඟට තින් ආනාපාන සතිය ප්‍රගුණ කරන්න ඕන ඒකාග්‍රතාවය ඇති කරගන්න. ඒකාග්‍රතාවය ඇති කර ගැනීම තුළින් තමයි අපිට පින්නතුන යථාර්ථය දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් කාලයේ පමණින් අපි මේ සංඥා 10ම පින්නතුලට පැහැදිලි කළා. කාලේ පමණින් ඒ නිසා හැම දිනාටම තමන්ගේ ජීවිතයේ මේ නිවැරදි සංඥාවන් පුරුදු කරගන්නට මේ දේශනාවත් අත්ලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති